අපි යනුව පසුගිය මාස කීපෙම ඒ අපන්නක සූත්‍රයේ අන්තර්ගතය නැත්නම් මේ අපන්නක කියන වචනේ තේරුම් ගන්නද නැත්නම් මේ අවිරුද්ධ කියන වචනේ තේරුම් ගන්නද නැත්නම් මේ අවිරුද්ධ කියන නැත්නම් මේ අපන්නක කියන ධර්මතාවය අපි කොහොමද අපේ එදිනදා ජීවිතයට ලං කරගන්නේ කොහොමද අපේ භාවනානුකූල ආධ්‍යාත්මික ජීවිතය ලං කරගන්නේ කියලා දැනගන්නයි උත්සාහ කරන්නේ මේක අපේ ශාසනයේ තියෙන බොහොම ලස්සන වචනයක් අපන්නක කියන වචනය ඉතින් ඒක සිංහට දානකොට ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොත්වල අවිරුද්ධ කියන වචනේ තමයි දක්වලා තියෙන්නේ. අපන්නක භාවය කියලා කියන්නේ අපන්නක ප්‍රතිපත්තිය කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපත්තිය. ඉතින් මේක මේ සරුවච්චන් වහන්සේ ශාලේයක බ්‍රාහ්මණයන්ට විස්තරලා කර දෙන අවස්ථාවක් තමයි මේ අපන්නක සූත්‍රයේ ඉතිහාසය කියවෙන්නේ. ඒ සරුවච්චන් වහන්සේ ශාලේයක පුරයට වැඩපු වෙලාවේ ඒ පැත්තේ හිටපු මිනිස්සයෝ සම්ප්‍රදායක් විදිහට ඇවිල්ලා ਸਰවචනාතේ බැහැ දැකලා සමහරක් පසක පිහිටවල වඳිනවා සමහරක් ඈත තියා වඳිනවා සමහරක් හිටගෙන වඳිනවා සමහරක් වඳින්න නැතුව Tamange මං අසෝලාගේ අසෝලා කියලා හඳුනා දීමක් කරනවා ඒක එක්කනාගේ තම තමන් හඳුනා දෙන ක්‍රම පස්සේ මේ ඇත්තෝ tempat උනාට පස්සේ ਸਰවචනංශය අහනවා ඔයත් අඬ කවුරු හරි ආගමික නායකයෙක් ශාස්ත්‍රූවරයෙක් කරුකටේතු පූජනීය වන්දනීය කවුරු ඉන්නවද කියලා. ඒකට කියන අපිට කවුරක්වත් නැහැ. අපි ඉතින් ඔය සාමාන්‍ය විදිහට ජීවත් වෙන හැම ආගමක් ධර්මයක් ශාස්ත්‍රුණාංශේ නමක් නැහැ කියලා. ඉතින් එහෙමනම් ਸਰවචනංශේ කියන මේ අවුරුද්ධ ප්‍රති අවිරුද්ධ ප්‍රතිපදාව තියාගන්න ඒක කෝකෙමුත් ගලවෙන්න පුළුවන් ක්‍රමයක්. කියලා දැනට බුද්ධ ආගම හෝ කතෝලික ආගම හෝ Hindu ආගම හෝ මොනම ලබ්ධිකයකටත් අහුවෙච්ච නැති කෙනෙකුට බොහොම අරසාකාරීව ਸਰවචනාසේ කියලා දුන්න ප්‍රතිපදාව තමයි මේ අපන්නක ප්‍රතිපදාව. ඉතින් ඒක අපිට අපි ශාස්ත්‍රුණාංශේ වදයි බුදුහාමුදුරුව අදහද්දී කොහොමද අපිට බලපාන්නේ කියලාත් අපි දැනගන්න ඕන. එහෙම නැත්නම් අපි මේ අපන්නක ප්‍රතිපදාව කියලා දෙන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වශයෙන් වැඩ කරනකොට අපි මේක තේරුම් ගන්න නැතුව කොච්චරක් පටලවාගෙන අපි ඕලමල අදහස් ප්‍රකාශ කරනවාද කියලත් අපි විශේෂයෙන් සලකා බලනවා භාවනා කරනකොට මොකද එහෙම ඕලමල අදහස් සහිතව අපි වැඩ කරන්න ගත්තොත් අනිවාර්යෙන් භාවනා ගමන බොහොම රළුපරළු වෙනවා අපිට අවශ්‍ය කරන තැනට යආ ගන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා අපි මේ අපන්නක ප්‍රතිපදාව අපන්නක සූත්‍රය අහනකොට කිසිම දෘෂ්ටියක් කිසිම ලබ්ධියක් නැති මේ දැන් ඉපදුන නවකෙක් වගේ ඇහුවොත් අපිට යමක් උකහා ගන්න පුළුවන් නෑ අපි දන්නවා බුදුහාමර කියන්නේ ඒ නිසා අපට ඕනේ මේ අපන්නක ප්‍රතිපදාව කියන අදහසෙන් අහන්න ගියොත් අපි අර ඕලොමොල ගතිය නිසා මුණින් නවපු කලයකට වතුරක් කරනවා වගේ අපිට මේ කියන ධර්මතාවය තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි අලුත් හිතක් ඇති කරගෙන ඒ අලුත් හිතෙන් මේ ਸਰුවචනාංශي අර ශාලීක බ්‍රාහ්මණයන්ට පෙන්වන දේ අලුත් පාඩමක් ඉගෙන ගන්නවා වගේ දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෙක් වගේ උත්සාහයක් කරමු. ඉතින් ਸਰුවචනාංශේ පෙන්නනවා මේ සම්මා දිට්ඨිය වල තියෙන පළවෙනිම සම්මා දිට්ඨිය. නැත්නම් මිච්ඡා දිට්ඨිය වල තියෙන පළවෙනිම මිච්ඡා දිට්ඨිය දක්වන්නේ පොතපතේ කම්මසකතා ඥාන සම්මා දිට්ඨිය කියලා. නිකම්මසගතා ඥාන සම්මාදිට්ඨිය නැති කරගන්න තමයි අපිට සාස්ෘණාචනමක් අවශ්‍ය කරන්නේ. අපිට ආගමක් ඕනේ කරන්නේ. ඒත් ඒක නිසා මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන බරපතල නම දාන්න නැතුව ਸਰවචනාංශේ සාලේයක බ්‍රාහ්මණයන්ට දන්න වචනෙන් කියනවා හොඳයි ඔයගොල්ලන්ට තමන්ගේ කියලා සාස්ෘණාංශේ තමක් නැත්තම් තමන්ට කියලා ආගමක් නැත්නම් ඔගොල්ලෝ දැනගන්න සමහරක් ආගම් ශාස්ත්‍රවරු සඳහන් කරනවා මේ ලෝකේ දසවත්තුක මිත්‍යාදිත්‍යක් මිත්‍යා දෘෂ්ටිය දතාකාරයකට කියනවා ඒක කියා පානෝ නැත්නම් අඟවනවා ඒ කට්ටිය කියනවා දුන් දෙහි විපාකයක් නැහැ ඒ කියන්නේ නැතිපරි කෙනෙකුට කන්න දුන්නට දානයක් දුන්නට නැති දින්න දින දෙහි විපාකයක් නැහැ නැති ඉත්තං යම් කිසි විදියක ඒ පොදපන් රු ඉදිරිපත් කිරීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ වගතුවක් නැහැ නත්ති හුතං ඒ කියන්නේ ඒ දවස්වල පවත්වපු යාග හෝම වගේ දේවල් වලට මේ හුත කියන වචනේ සරෝජන්ස් පාවිච්චි කරලා තිනවා ඒ වගේ මේ කුල චාරිත්‍ර පැවැත්ීමේ කිසිම තේරුමක් නැත්තේ නෑ නත්ති සුකර දුක්ඛටන කම්මාන පලං වේපාකං මේ හොඳ නරක කෙරුවට ඒ අනුව ලැබෙන කර්මඵල නෑ මේක තමයි සාමාන්‍යයෙන් කම්මසගත ඥාන සම්මාදිට්ඨියක පෙන්වනකොට කියන්නේ හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල කියන එක තමයි ඒ සම්මා දිට්ඨියෙන් කියන්නේ අපි කියනවා කල කල දේ ඵලඵල දේ කියලා. ඉතින් සමහරු ක්‍රියාත්මක වෙනවා නෑ එහෙම එකක් නෑ අපි කරන දේ නෙවෙයි අපිට ඵල ප්‍රයෝජන දෙන්නේ එක්ක දෙයයන් ආංශය අපිට දෙන දෙයක්. එහෙම නැත්නම් කර්මානුරූප වෙන එකක්. අපි හොඳ කරාට කරන ප්‍රමාණයට හොඳ ලැබෙනවා හෝ නරක ලැබෙනවා නෙවෙයි. ඒක මේ කම්මසකත ඥාන සම්මාදිට්ඨිය කියන ක්‍රම වෙන එකක් නෙවෙයි වෙන සර්වබලධාරි දෙවි කෙනෙක් කරන දෙයක්. ඒව නැත්තම් අපිට කොච්චර හොඳ කිරුවත් හොඳ ප්‍රතිඵල ලබන්න බෑ ආදි වශයෙන්. ඒ තියෙන සම්මාදිට්ඨිය නම් හොඳ දෙයක් කිරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ එහෙම සම්බන්ධයක් මේකේ නෑ කියලා මේකේ මේ දසවස්තුක මිච්ඡාදිට්ඨියේ එක අංකයක් තමයි නත්ති සුකට දුක්ඛටාණ කම්මාණං පලං විපාකං. නත්ති අයං ලෝකෝ. මේ ලෝකයේ කියලා මේ තමන් සැප විඳින එක මිස තව මේ ලෝකයා ගැන හිතන්න ඕන කමක් නැහැ. තමන් හොඳින් හෝ නරකින් හෝ ධර්මයෙන් හෝ අධර්මයෙන් හෝ සාධාරණ හෝ අසාධාරණ හෝ ඉන්ද්‍රම් පිනවීම පමණමයි තියෙන්නේ මේ ලෝකේ රත් වුණාට කමක් නැහැ. ඕසෝන් ලේයර් එක දිය වෙලා ගියාට කමක් නැහැ. පරිසරය කෙලසුණාට කමක් නැහැ. ලෝකයක් ඕනේ නැහැ. කාපල්ල බිපල ජොලි කරපල්ල කියන ඒ සන්දර්භය. එහෙම නැත්නම් අනත්ති පරලෝකෝ. මේ හොරකම් කරලා කෑවට කමක් නැහැ. ගෙවන්න කෙනෙක් නැහැ. හොරකම් කරලා කෑවට ගෙවන්න වෙන්නේ ලබනාත්මයක්. එහෙම එකක් නැහැ. එහෙම නැත්නම් සූර කෑවට ප්‍රශ්නයක් නැහැ. අපි මේ කරන දෙයට වග වෙන්න ඕන කමක් නැහැ. පසු ආත්මික අපිට විඳවන්න වෙන දෙයක් නැහැ කියලා නත්ති පරලෝකෝ නත්ති මාතා විතා මෞඛ්‍ය ප්‍රස්ථානයක් කියලා එකක් ඇත්තේ නැහැ. මේ එවුවා කරදරයකට සලකනවා. එහෙම නැත්නම් තීසන් සත්තු වගේ මාපිය අඳුරන්නේ නැතුව ජීවත් වෙන එක ප්‍රශ්නයක් නෑ. පියා තමන්ගේ දුවත් එක්ක කාමසේවනය කරන්නේ ප්‍රශ්නයක් නෑ. අම්මා තමන්ගේ පුතත් එක්ක කාමසේවනය කරාට ප්‍රශ්නයක් නෑ. ඒ වගේ මේ මව්පිය නෑ මේ ඔය කියන ලෝකේ. ඒක නිසා ඒක බොහොම දියුණු ලෝකයක්. එහෙම තමයි අපි ඉන්න ඕනේ කියලා. ඒ වගේම නැති සත්තා උපපාතිකා ඒ උපපාතික උපදින සත්තු නැත නැත්ති සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමන් ලෝකංච පරන් ලෝකං සයං අභිඥා සච්චිකත්තා පවේදේති මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා ඒ ඇත්තන්ට මෙලොවයි එලොවයි දෙකම පේනවා ඒ ඇත්තෝ ඒ ඥාණයෙන් උපේලා යමක් කියනවා එහෙම දෙයක් නැහැ අපි ඔක්කොම එකයි බණ භාවනා කරන පැවිද්දය අභිඥාච ශ්‍රමණ බ්‍රාහ්මණ ඉන්නවා කියන එකක් නැහැ. අපි ඔක්කොම එකයි. ආන ඔයගේ මත කියන සමහර ඇත්තෝ ඉන්නවා. මේ බුදුරජාණන් මේ ශාලීයක බ්‍රාහ්මණයන්ට කියන්නේ මේ. තව කට්ටියක් ඉන්නවා නෑ නෑ දුන් දෙය හොඳයි. පඳුපාකුඩන් දෙන එක හොඳයි. කුලචිත්‍ර පවත් කුලචාරිත්‍ර පවත්තන එක හොඳයි. මේ ලෝකේ හොඳ දෙයක් කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. මේ ලෝකයේ අපි පරිසරය පිළිබඳ සංවේදී වෙන්න ඕනේ. ලෝකයක් තියෙනවා මේ මගේ සැප විතරක් නෙවෙයි. ලෝකය ගැන අපි අවබෝධමත් තියෙන්න ඕනේ. ඒ වගේම අපිට පරලෝකයක් තියෙනවා. එහෙම නැත්නම් මේ මැරිලා ගිහිල්ලා නිවන් දැක්කේ නැත්නම් ඔය කරපු දේවල් වලට ගෙවන්න වෙනවා. ඒක තම කවුරක්වත් පොතක ලියන්නලා කරනව නෙවෙයි. කර්මානුරූපව මේක සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා මේ එලෝ මෙලෝ දෙකම බල්ල වැඩ කරනවායි කියලා. ඉතින් එලෝ නෑ කියන්න බෑ. ඒ වගේම අම්මා තාත්තා නෑ කියන්න බෑ. අපි ඒ අපිට බැරි පුංචි කාලේ මේ යමක්කමක් කරගන්න බැරි කාලේ උන්දලා අපිට සැලකුවන යම් ආකාරයකට උන්දලාට බැරි වෙනකොට අඩු ගානේ අපි ඒ සැලකිල්ල සලකන්න ඕනේ. එහෙම නැතුව මේ කුරුල්ලෝ කුරුළු කූඩුවෙන් පියාසරක් ගියාට පස්සේ දොට වැඩුවාට පස්සේ උන් ආයේ කවදාකවත් අම්මා අප්පට සැලකිල්ලක් නැහැ. එහෙම කුරුළු ලෝකයක් මේකේ නැහැ. ඒ නිසා මව්පිය සැලකිල්ලක් තියෙන්න ඕනේ. ඒ වගේම ඕපපාතික සත්තු ඉබේ පහළ වෙනවා වගේ සත්තු මේ ලෝකේ ඉන්නවා. අපිට පේන්නේ නැති වුණාට ඒක නෑ කියන්න බෑ. ඒ වගේම ශ්‍රමණ පඬිතුෝ ඉන්නවා. ඒ ඇත්තෝ බණ භාවනා කරලා ඉහලෝකයයි මෙලෝකයයි පරලෝකය දැකලා ඒ ඇත්තෝ ඥාණය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන දේවල් මට පේන්නේ කියලා නෑ කියන්න බෑ. කියලා මේ සම්මාදිට්ඨික දසවස්තු ප්‍රකාශ කරන පඬිතුයෝත් ඉන්නවා. මෙන්න මේ දෙගොල්ලක් ওই ශාලීයක බ්‍රාහ්මණයන්ට වගේ ඇවිල්ලා බණ කියනකොට ඕගොල්ලන්ට තේරෙනවද මේ දෙක පරස්පරයි කියලා බුදුහාමුදුරන්. දුන්දේ ප්‍රයෝජන තියෙනවයි කියන ලෝකයයි දුන්දේ ප්‍රයෝජන නැහැයි කියන ලෝකයයි කියන මේ බමුණු දෙන්නෙක් ඇවිල්ලා බොහොම උදාරතාලෙන් බණ කියනවා. මේ දෙන පරස්පරයි. අම්මට තාත්තට සලකන්න ඕනේ කියලා කියන කෙනෙක් ඉන්නවා ඕනේ නැහැ කියන කෙනෙක් ඉන්නවා පරස්පරයි කියලා මේ දසවස්තුක සම්මාදිට්ඨි දෙක මිච්ඡාදිට්ඨි දෙක සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි දෙක මේ ප්‍රකාශ කරන අය උසස් අය බැලුව බැලමට අනුන්ගේ සීතසුව පිණිස කතා කරනවා වගේ කතා කරනවා. නමුත් මේ දෙන්න පරස්පරයි. අන්‍යෝගේ පරස්පර වේලාවක ඔයගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ? ඔයගොල්ලෝ කොහොමද මේ කියන්නම් වාලේ කරන්න ගිහිල්ලා අමාරුව නොවැටෙන්නේ? ඒ නැත්නම් අවිරුද්ධව වැඩ කරන්නේ කොහොමද? එක්කෙනෙක් කියන එකට සම්පූර්ණ පරස්පර විරෝධී අනිත් පැත්තේ කියනවා. ඡන්දේ තියෙනකොට ඕකයි වෙන්නේ. එක පක්ෂයක් ඇවිල්ලා කියනවා. ඒකට පරස්පර අනික්කයි කියනදී ඒ දෙකොල්ලම දේශපාලනඥයෝ. ඒගොල්ලෝ මොකද එහෙනම් මේ ගැටෙන්නේ? ඔක්කොමලා ප්‍රාර්ථනා කරන්නේ රටේ දියුණුව නම් ඒ දෙකොල්ල අතර කොතරකාරී සමාන්තර ගතියක් තියෙන්න බෑ. සමාන්තර ගතියක් නැහැ. අන්න වගේ මේ පරස්පර විරෝධී දේවල් ආධ්‍යාත්මිකව බලනකොට කොහොමද අපි අපන්නකෝ ප්‍රතිපදාව එහෙම නැත්නම් ඒකේ පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව මේකමයි සත්‍ය මේක මේ මේන් පිට සියල්ල බොරු කියන්නේ නැතුව මේ කැළඹිලි සහිත මොහොත නැව පෙරලා ගන්න නැතුව ඉන්න හැටි තමයි අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් එතකොට සර්වචනාංශේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ඔක්කොම කාරණා 10ෙම කියවෙන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කලකල දේ පළපළ දේ කියලා සලකන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයා මේ දේශනා ස්වරූපේ බොහොම ජනප්‍රිය වෙන්න පුළුවන්. තියෙන එකම දෙයයි මේ ලෝකේ ඉඳුරම් පිනවන එක විතරයි. ඒකට වග වෙන්න ඕනේ නැහැ. කොයි දෙයෙන් හරි ඉඳුරම් පිනවන්න. ඒ නිසා ඒ ඇත්ත විශේෂයෙන්ම තරුණ පිරිසවල ලොකු ජනප්‍රියභාවයක් ලබනවා. ලබලා ඒ ඇත්ත අර සම්ප්‍රදාන කූලයි කියලා අනික් ඇත්තම යටපත් කරගෙන යන නවරැල්ල කියලා එකක් තියෙනවා. එවැනි ලෝකයක් තියෙනවා. ඒගොල්ලෝ දිහා බලනකොට පොදු ලකුණ තමයි ඒ විදිහට මේ කාපල බීපල ජොලි කරපල්ලා නැත්නම් ශ්‍රී ලංකත්වා ගෘතම් පීවේත් භස්මි භූතස්මි ලෝකස්මි පුනරාගම පුනරාගමන කෘත මේ හතර මහා ධාතුන් හැයිච්ච මේ ලෝකේ එව්ව එව්ව පිච්චිලා ගියාට පස්සේ ආයෙ කොහෙද පෙරලා ආපහු මේ ආත්මයක් කියලා ඉස්සර ඉඳලම තියුණා ඒ දෘෂ්ටියක් එහෙම දෘෂ්ටි තියෙන අය ඉඳුරම් පිනවීම පැත්තට යන අයට හරි ප්‍රියයි. සතුන් මරණ පැත්තට යන අයට හරි ප්‍රියයි. හොරකම් කිරීම පැත්ත කරන අයට හරි ප්‍රියයි. කාමීත්‍යචාරය කරන අයට හරි ප්‍රියයි. පුරු කේලං ඉස්සචන පරිසචන කියන නැත්තන් හරි ප්‍රියයි. ඒ නිසා මේ ධිට්ඨියට යනකොට ඒ ඇත්තන්ගේ බයලජ්‍ය දෙක නැති වෙනවා. බයලජ්‍ය දෙක තියෙනවා නම් කවුරුත් කිව්ව පළියට දුන් දෙය හොඳක් නෑ නරකක් නෑ පුජ සත්කාර කිරීමෙන් ඇති වැඩක් නැහැ කුල චාරිත්‍ර පැවැත්ත ඇති වැඩක් නැහැ කියලා එක ඒකමතිකෝ කියන්න බෑ නිසා ඒ යම් කිසි කෙනෙක්ගේ දසවත්තුක මිත්‍යා දිට්ඨියක පිහිටියා නම් ඒ කෙනාගේ මේ බුදුහාමුදුරුවෝ කතා කරන තැනට එනකොට බුදුදහස කියන මේගොල්ලන්ගේ සීලය දැනටමත් පිළිහිලා. ඒ සීලේ පිළිහෙන්න හේතුව ඒකොල්ලෝ ඉන්ද්‍රිය සංවරය කියන එක කවදාකවත් සංස්කෘතියට ගන්නෑ. ඒගොල්ලෝ ඉන්ද්‍රිය සංවරය කියලා කියන එක අනවශ්‍ය බරක් කරගන්නවා. ඒගොල්ලෝ කියනවා මේ ඉඳුරන් තියෙන පිනවන්න මිසක්කා මේ ඉඳුරන් තියෙන සංවර කරන්න නෙවෙයි කියලා. මේ ඉන්ද්‍රිය සංවරයක් නැති වෙන්න ප්‍රධාන හේතුව බයලජ්‍ය දෙක නැහැ. බය පවට බය සහ පවට ලැජ්‍ය දෙක නැහැ. ඉතින් අදත් ලෝකෙ දිහා බැලුවොත් අද තියෙන නව තාක්ෂණය එහෙම නැත්නම් අද තියෙන දියුණු වෙච්ච පළමින් ලෝකේ රටවල් ඔක්කොගෙම යන්නේ ওই කියන දසවස්තුක මිච්ඡා දිට්ඨිය තමයි. ඒකුල්ලංගෙන යන හම්බ කරගෙන කාපල්ලා දෙය දරුව හදනකොට මේ දෙමාපියෝ ඒ දරුවට වියදම් වෙච්ච ඔක්කොම පොතක ලියනවා. දරුවට තියෙන පුළුවන් වෙච්ච ලෑ හම්බ කරලා අම්මට ඒ තාත්තට ඒ ගාන ගෙව්වට පස්සේ ඒ යුතුයකම් ඉවරයි. ඒ කියන්නේ කිරිබිල ගෙවන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියන්නේ. නමුත් ਸਰවඥාන්සේ කියනවා එහෙම අම්මා දීපු කීයට බිල ගෙවලා ඉවර කරන්න බෑ. ඉතින් ඒ නිසා ඉලක්කම් වලින් පෙන්ලා කටයුතු කරනවා. ඒ නිසා ඒ ඇත්තෝ අම්මයි තාත්තගේ කරදර බාර ගන්න කැමති නෑ. අම්මයි තාත්තයි මාළු නිවාස කර දාලා. ඒගොල්ලෝ සුවසේ ජීවත් වෙනවා. ඒකේ රටවල් වල තියෙන ලොකු සංස්කෘතියක්. ඒ නිසා ඒගොල්ලෝ ලොකුවට මහලු නිවාස හදනවා. හදලා ඔක්කොම යුතුයකම් වලට වෙනම විශ්වවිද්‍යාල දේශනා ශාලා තියෙනවා. ඩිප්ලෝමා තියෙනවා උපාධි තියෙන වයසකයට සලකන්න ඒගොල්ලෝ නොන්තට ගෙවනවා. ඒගොල්ලෝ වයසකයට සලකන්න වයසික ඔක්කොම එක තැනට ගාල් කරලා ඒ ඩිප්ලෝමා කාර්යකට ගාණක් ගෙවලා මේගොල්ලෝ කුරුල්ල වගේ මේ ඇවිත් ඇවිත් ඉන්නවා. ඉතින් අපිත් යන්න හදන්නේ එතන තමයි. ඔය කොච්චර නැටුවත් ලංකාවේ හරියට මහලු නිවාස වැඩි වෙනවා. අද හැම සුබ සාධක අංශයක්ම මේ මහලු නිවාසවල හැදීම ලොකු දියුණුවකට සලකනවා. ඒවට පුල් ගල් තියෙනවා මුල් බහිනවා සමහරට ඒ ගල්වල. කෙසේ නමුත් මේක නෙවෙයි තිබුණේ අපේ. එහෙම gedara ඉහනකට පැහිච්ච මිනිහා තමයි gedara ලොක්කා. යා මේ මහලු නිවාසේ ලොක්කා නෙවෙයි. මහලු නිවාසේ නිකම් නිකම් සමාජිකෙක් නෙවෙයි. ඉහටින්කට පැහිච්ච මිනිහා ඉන්නවා gedara. එන්ඩෙන්ඩියාගේ වටිනාකම වැඩි වෙනවා. නමුත් අද තියෙන්නේ ඊට වැඩිය වෙනස් ලෝකයක්. ඒ නිසා අද මේ ලෝකෙට බිහි වෙන ජනතාව ගත්තොත් මේට પરම්පරා දෙකකට ඉස්සලා මේ ලෝකෙට බිවෙච්ච කෙනෙකුට වඩා සම්පූර්ණ වෙනස් ලෝකයක් අපි ඒ දරුවන් ඉදිරියට පෙන්ලා තියෙන්නේ. හැබැයි තාමත් අපි කියනවා සකල සිරින් පිටි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපය කියලා. මේක ධර්මද්වීපය කියලා අපි තාමත් කියනවා. ඒක ලහනවා මේ බුද්ධ ආගමේ හැටියට අපිට බැරිද මේ දසවස්තුක මිච්ඡා දිට්ඨිය පිළිගන්න කියලා. ඒක තමයි අද තියෙන බණවල කතාවේ ප්‍රධානම තේරුම. ඉතින් ඒක නිසා බුදුජානනාංශ මේකට අනතුරුංග වීමක් කරනවා. මේ විදිහට මේ කර්මයක් කර්මඵලයක් කියන එකවත් අදාහ ගන්න බැරි නම් ඒ කෙනා ළඟ ඉන්ද්‍රිය দমনයක් තියෙන්න බෑ. එයා ළඟ බයලජ්‍ය දෙක තියෙන්න බෑ කියලා. ඒ නිසා අද බටහිරට බුද්ධ ආගම යෑමේදී බටහිරට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි කර්මේශා කර්මඵල පිළිගන්නවද නැද්ද කියන එක. ඉතින් ඒගොල්ලෝ උත්සාහ කරනවා කර්මේශා කර්මඵලයේ පිළිගන්නවා කියලා කොටස නැතුව බුද්ධ ධර්මයේ තියෙන කෙලින්ම විපස්සනා කරන්න බැරිද කියලා. බුද්ධ ධර්මයේ වෙන්නන භාවනාව කරන්න බැරිද මේ කර්මේශා කර්මඵලයේ නැතුව. වෙන විදිහකට කියනවා දානීය සීලයේ දෙක නැතුව භාවනා කරන්න බැරිද කියලා. ඒක අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි ලංකාව වගේ රටවල් වල තියෙන එකේ අනිත් පැත්ත දාන සීල දෙක තියෙන භාවනාව නැහැ. ඒ කියන්නේ හිත කඳ ගාත්‍රා කියන එකෙන් කඳ ගාත්‍රා ටික ලංකාවේ තියෙන ඔළුව නැහැ. බටහිරේ ඒ කට්ටිය බලනවා කඳ ගාත්‍රා දෙක නැතුව ඔළුව විතරක් තියෙන්න පුළුවන් කියලා. ඔය කැරි තුනම එකතු වෙච්ච තැනක් දකින්නම නැහැ. දාන සීල දෙකත් සහිතව භාවනා කරන පිරිස් දකින්න නැහැ. දාන සීල දෙක විතරක් දීලා බුද්ධහම කියන පිරිස් ලංකාවේ ටොං ගණන් ගන්න පුළුවන්. පිටරට ගියාම භාවනා කරන හිතට කවදාකවත් දානයක් දෙන්නේ නැහැ. ඒකොල්ල සල්ලි දීලා භාවනා කෝස් එක ගන්නවා සල්ලි දීලා භාවනා කෝස් එක කරලා යනවා මිසක් භාවනා කරන හැට දන් දීමක් කියන කතාවක් නැහැ. මම වෙලින්ටන් ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කැනඩා ජාතික හරියට සලකනවා අපිටත් 30 දිනකට නතර වෙලා ඉන්න පහසුකම් දානමාන කටයුතු කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා කැනඩාවෙත් ඒ ශාන්සිත ස්ථානයක් තියෙනවලු. ඒ ස්ථානයේ බුරුම කට්ටිය සිංහලයෝ තායිවාන් තායිලන්ත ජාතිකයෝ ඇවිල්ලා දානේ සලකනවලු සපේනවලු සංඝයා වහන්සේලාට. ඉතින් ඒ තියෙන වැඩ පිළිවෙලටත් අරගොල්ලෝ උයාගෙන අවිලා බතුත් දෙනවා. උයලක් දෙනවා ඔක්කොම කරනවා. හැබැයි 12 වෙනකොට ගෙදර යනවලු මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා. බබා නාවන්න තියෙනවා. ඉතින් කියලා 12 වෙනකොට යනවලු. සුද්ධ ටික ඇඳලා 12ට අවිල්ලා රෑ වෙනකම් භාවනා කරනවලු. ඉතින් බැරි වෙලා හරි ලංකාවෙන් හරි දාන දෙන්න ආපු කෙනෙක්ගේ කකුල තුවාල වෙලා හරි වැඩි වෙලා ඉඳ වුණොත් 12 පහ වුණොත් එහෙම අර සුද්ධු ඇවිල්ලා මොකද්ද කරන්න කියලා හාමුදුරගෙන් අහනවලු අර කට්ටිය ඇතුළට අඳුරු කාමරේටලා මොකද කරන්න කියලා. ඉතින් හාමුදුර කෙනෙක්ගේ භාවනා කරනවා භාවනා කරනවා කියලා කට්ටිය ගෙදර යනවලු. සුද්දෙක් බැරි වෙලාවත් බස් එක වැරදිලා හරි කලින් ආවත් නම් මේ මිනිස්සු මොකද මේ කෑ ගහන මෙතෙන්ට ඇවිල්ලා කවුද මේ කට්ටිය? මොකද්ද ඉතින් ආමුතුම ඕගොල්ලෝ තමයි කන්න දෙන්නේ අපි කියලා. ආ මේ කටියට කන්න දෙන්නේ කියලා දෙකොල්ල කවදාත් හම්බ වෙන්නේ නැතිලු. දාන දෙන්න එන කට්ටිය දාන දීලා විජහාට ගෙදර යනවා 12ට කවදාවත් භාවනා කරන්නේ නැහැ. භාවනා කරන මනුස්සයා 12ට කලින් එන්නේත් නැහැ. කවුද මේ ස්ථාන නඩත්තු කරන්නේ? කවුද මේ පින්කඩේට කීයක් හරි දාන්නේ? කවුද තැම්බිච්ච බතක් දෙන්නේ කියන දන්නේ නැහැ. ඉතින් ඒ හාමුදුරන්න දෙකම පේනවා. උදේට එන මිනිස්සු දාන සීල කරලා සාදු කියලා ගෙදර යනවා. හැන්දෑවට මිනිහා කිසිම දානය සීලයක් නැහැ. භාවනා කරලා කියනවා කොච්චර භාවනා කරුවා නිවන් දකින්නේ නැහැ නේ කියලා. එදි මේ තුන එකතු වෙච්චලා නැති නිසා සතෙක්ගේ තියෙනවනේ හිස කඳ ගාත්‍රා කියලා තුනක්. ඒ හිස කඳ ගාත්‍රා තුන නැති සත්තු ඉන්න උඟක්. කඳ ගාත්‍රා දෙක තියෙන කට්ටියට ඔළුව නැහැ කවන්දයි. ඔළුව විතරක් තියෙන කට්ටිය මේ කඳ ගාත්‍රා නඩත්තු කියන්නේ හරි කරදරයි. ඒක නැතුව ඔළුව විතරක් ගන්න බැරිද කියලා. ඉතින් මේ තුන අතර තියෙන අන්තර් සම්බන්ධතාවය කලාතුරකින් හිටිනවා ආසියා කරේ. කලාතුරකින් හිටිනවා හැබැයි මම අවුරුදු 30ක් 30කට වැඩි මේ චිත්ත දිහා බලන ඉන්නවා. කවුද මේ තුනම අදහන ඒක මේ අනුපිළිවෙල ඉස්ලාම අවශ්‍ය කරන මේ බයලජ්‍ය දෙක ඉන්ද්‍රිය දං ඉන්ද්‍රිය සංවරය ඊටසේ සීලය ඒකේ නතර නොවි සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය කියන විදිහට මේ සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහායි භාවනාව සඳහායි කියන එක ලාංකිකයට තේරුම් කළ දෙන්න බෑ. ලාංකිකයා හිතනවා සීලේ සීලේ සඳහාමයි ඒක කරපුවාම හොඳටම ලොකු දෙයක්. මොකද ඒකවත් බෑ කරගන්න. නමුත් මේ සීලේ තියෙන්නේ අහසට බැඳුව ඉදීමක් නෙවෙයි. ඒකේ යන්න තැනක් තියෙනවා. ඒ තැනට යෑම සඳහායි හුදෙක් ශීල විසුද්ධියේ තියෙන චිත්ත විසුද්ධියට ඒක නිසා ඒ අත්තන්ගේ සීල විසුද්ධියත් තීලබ්බත පරාමාසයක් පාටපත් වෙනවා. සීලේ යමක් සම්පාදනය කරගන්න තියෙන ආසන්න කාරණාවක් උපකාරකයක් විදිහට සලකන්නේ සීලෙන් වැඩේ ඉවර කරන්න හදනවා. ඉතින් එතකොටත් අර පස්සේ කියන මිනිස්සු කියන කතාව හරි වගේ පේන තියෙනවා. ওই දාන සීල දෙක විතරක් කරුවත් නිවන් දකින්න බෑ. එතකොට ওই දීප දෙයින් ඇති වැඩක් නැහැ වගේ කියන කතාවක් ලාවට කියවෙනවා. දීප දෙයින් වැඩක් තියෙනවා, සීලෙන් වැඩක් තියෙනවා. ඒ දානේ සීලය දෙක චිත්තවිසුද්ධිය සඳහා ආයෝජනය කරනවා. ditthිවිසුද්ධිය සඳහා ආයෝජනය කරනවා. කාංකා විතරන විසුද්ධිය සඳහා ආයෝජනය කරන එකින් එකට එකින් එකට එකින් තුඩු දෙන ගමනක් මේකේ තියෙනවා. ඒකේ තම අමාරුම කොටස තමයි එහෙම නැත්නම් කිසිම ආගමක් නැති ශාස්ත්‍රෝරයක් නැති කෙනෙකුට අදහා ගන්න නැත්නම් ආධ්‍යාත්මික ගමනේ සල්ලං වෙන තැන දොරට වඩන තැන තමයි කළ කළ දේ ඵලඵල දේ කියන්නේ. දුන් හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක අද මේ වගේ බණ සමාජයකට පිරිසකට කිව්වොත් කවුරක්වත් මාත උසල නැගිටලා අභියෝග කරන්නේ නැහැ. මොකද බටහිර සමාජයක හැදෙන තරුණ පිරිසකට කියන්න ගියොත් මුළු දවසම කියලා දෙන්න වෙනවා මේක දෘෂ්ටියක් නෙවෙයි මේක গুপ্ত දෙයක් නෙවෙයි මේ ලෝකේ දුවන ධර්මතාවය මේ හොඳ දේ කරන කෙනාට හොඳ නරක කරන දාන නරක ලැබෙන එක. නමුත් බටහිර ලෝකයේ අද પરම්පරා තුනක් විතර මේක සම්පූර්ණයෙන්ම කාබාසිනිය කරලා. කිසිසේත්ම නෑ ඔක්කොම සලකන්නේ ඩොලර් තියෙනවා නම් හොඳයි. ඩොලර් නැත්තම් හොඳ නැහැ. අය කළ කළ දේ ඵල ඵල දේ කතාවක් නැහැ. අත මිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මන් දිවි ලෝකෙ මවන්නම් කියලා ලංකාවෙත් අපි සින්දු කියනවා. අපිට ඕන කරලා තියෙන ඩොලර් මිස බල්ලෝ මරලාද කියලා ප්‍රශ්නයක් නැහැ ඒකේ. ඒක නිසා පුළුවන් තරම් අපි උත්සාහ කරනවා දල ජාතික නිෂ්පාදනය වැඩි කරන්න. ඒක පුද්ගල ආදායම වැඩි කරන්න අපි දේශපාලන සැලසුම් හදනවා. මධ්‍යම ආර්ථික සැලසුම් හද මේ සේරම බටහිරින් ආපු අදහස්. කිසිම දවසක ඒ මිනිස්යාන්න මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඇතුව කතා කරපු එකක් නෙමෙයි මේක. නමුත් අපි අපි පණගාටු වෙනවා. අනේ මේ සුද්ධ කියන එක අපිට තේරෙන්නේ නැහනේ හැදුවොත් අපිටත් හොංකොං වගේ අපිට සිංගප්පූරු වගේ මේක එක දවසින් අපේ රට දියුණු කරගන්න පුළුවන්නේ. ඒකට දුප්පතුන් නැති ලෝකයක් හදාන්න පුළුවන්නේ. නාකිටික නාගේ බඬුවකට ගාල් කරන එක විතරයි තියෙන්නේ. මේ නගරේ සිරිපුරමැණි ප්‍රීති සාගරේ කොළඹ නගරේ රැට සිරිපුරමැණි ප්‍රීති සාගරේ හදාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේක මේ ආණ්ඩුවට කරන්න බැරි කියන්නේ අප්සෙට් වෙලා තියෙන ඉතින් අපි ඡන්ද දීලා බලාපොරොත්තු වෙනවා. අනේ අපේ රජයට පස් අවුරුදු සැලසුමකින් හෝ දස අවුරුදු සැලසුමකින් මේක කරලා දෙන්න පුළුවන්. අනේ අපි ආර්ථික විශේෂඥයන්ට ලස්සන සමීකරණ ටිකක් හදලා රත්තරන් මුල දාලා ඒක පාරට මේ ආර්ථික මධ්‍යම ආර්ථික ක්‍රමයක් හදලා දෙන්නේ. අනේ අපේ සමාජ ධාර සමාජ දර්ශන උගන්වන සමාජ විද්‍යාඥයන්ට මේ සම සමාජයක් හදලා දෙන්න බෑනේ අපිට. මේ ඔක්කොම විනාශ කරන්න නැතුව මට්ටම් කරලා දෙන්න බෑ කියලා කිසිම දවසක ඔය අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ දහම් පාසල ඇර කිසිම තැනක කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නැහැ. ඕනේ අධ්‍යාපනඥයන්ගෙන් අහන්න කොතනකාරී විශ්වවිද්‍යාලයට යනකොට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කට්ටිය විතරයි ගන්නෙ අනික් කට්ටිය ගන්නෑ කියන කතාවක් එහෙම දාන්න පුළුවන් වේද කියලා. ඒක තියෙනවනම් නුසුදුසුකමක් වෙනවාද? රැක් කරනකොට ඔක්කොම අයින් කරනවා ඊට. නවපාදේ දෙනකොට බයලජ්‍ය දෙක අයින් කරලා ගන්න. තිබ්බොත් විශ්වවිද්‍යාලය යන්න බෑ. ඉතින් ඒක නිසා අපි හිතනවා අපි ළඟ නම් මිච්ඡාදිට්ඨි නෑ. අපි ළඟ නම් තියෙන හොඳම සුද්ධ සුත්තමාන පාල් හොඳ එලකිරි වගේ සම්මාදිට්ඨියක් තියෙන කියලා. නමුත් අපේ දරුවන්ට අපේන අධ්‍යාපනය දිහා බලනකොට අපේ දවස පුරා කරන ක්‍රියාකාරකම් දිහා බලනකොට අපි මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨියට නැතුව මේ අලුත් න්‍යාය ධර්ම වලින් සුද්ධංගේ ප්‍රතිපදා වලින් නව තාක්ෂණයෙන් මේක දිහා කරන්න හදනකොට අපේ අත්තමල මුත්තම්මල ළඟ තිබුණු මේ සරල භාවය අහිංසකකම පොළොවට කිට්ටු ජීවිතය දැන් නැහැ. ගණ්ඩත් බෑ. මොකද අපි යන්නේ එහෙම තිබුණු තැනක ඉඳලා නැත්තන්ට යන. එතකොට සරුවචන්සේ සඳහන් කරනවා යම් වෙලාවක මේ දසවත්තුක මිච්ඡාදිත්‍ය යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන පාවිච්චි කෙරුවොත් ඇත්තා වූම පරලෝකයක් තියෙන කෙනේ පරලෝකයක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ඒ වාද කරන කෙනා තියෙනවා පෙන්වන්න. තියෙන්නේ මේ ලෝකේ විතරයි මේ සැප විඳින එක විතරනේ තියෙන්නේ අය ඊගාවාත්මයක් තියෙනවා කියන කතාව අවශ්‍යතාවය නැහැ ඒ නිසා අද මුළු ලංකාවේ කරන ධර්මදූත සේවාවේ ඉන්න 90%ක්ම මේ සුද්ධට ඊගාව ආත්මයක් තියෙනවා කියලා පෙන්වන්න තමයි කතාව යන්නේ බටහිරේ කවුරු හරි පිළිගත්තොත් එහෙම මේ පරලෝකයක් තියෙනවායි කියලා ඒක විශාල ජයග්‍රහණයක් විදියට අපි අපේ ධර්ම දූත සේවාවල් ජාත්‍යන්තර සම්මල් සම්මන්ත්‍රණ මේ සුද්ධට බුද්ධහම ගන්නට හදන මේ දවස්වල. ඒක මේ ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙන වගේ දෙයක්. මොකද මේගොල්ලෝ හැදිලා තියෙන પરම්පරා 10ක් 15ක්ම එහෙම පරලෝකයක් නැහැ කියන අදහසයි. සර්බලධාරි දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියා මේ මේක ඔක්කොම තීන්දුව කරනවා. ඒ දෙයන්නාසිකව ප්‍රශ්න කරන්න යන්න එපා. සුද්ධ ලියවිල තියෙන විදිහට පුළුවන් නම් ඉන්න. බැරනම් සදාකාලික අපාය කියන මිසක්කා පරලෝක කතාවක් නැහැ. ඒ නිසා අදත් අපේ හැදෙන පොඩි දරුවන්ටත් මේ දහම් පාසලකින් මිසක්කා වෙන තැනකින් මේ කියලා දෙන්නේ නැති නිසා ඒ ඇත්තෝ තියෙනවා නම් වෙන ලෝකයක් පෙන්ලා දෙන්නයි කියලා කියනවා. එතකොට සරුවචන් සඳහන් කරනවා මෙවැනි ලෝකයක් භවනා කරන ශ්‍රමණක් බ්‍රාහ්මණය දැකලා එහෙම දෙයක් තියෙනවා. තම අද මේ අපි කරන දේ අපේ හිත චිත්තක්ෂණයට බලපානවා කියන එක බාර ගන්න නැතුව එයාට තියෙනවා නම් නත්ති පරලෝකෝතිස්ස ආයින් එහාට කරන දෙයක් නෑ අද මේ පුළුවන් තරම් සැප විඳපන් කියන අදහසේ ඉන්නවනම් ඒ අදහසම ඒ පුද්ගලයාට මිත්‍යා දෘෂ්ටියක් වෙනවා ඒ සංකල්පේ මේ අදහසක් කර දිනවනම් මොන ක්‍රමයෙන් හරි මෙහි මොහොතේ සැප විඳින එක විතරයි තියෙන්නේ මේ මොහොත සැප ලබා ගැනීම ගන්න ක්‍රියාමාර්ගය හේතුව ඊගාව චිත්තක්ෂණයට කෙලින්ම බලපානවා කියන එක අපි අමතක කරොත් එයාට ඇති වෙන සංකල්ප මිච්ඡා සංකල්ප බවටපත් වෙනවා. එයා කතා කරන හැම වචනයක්ම මිච්ඡා වාචා බවටපත් වෙනවා. ඒ වගේම එහෙම ඊගාචිත්තක්ෂණ බලපානවා. පරලෝකයක් තියෙනවා කියලා කටයුතු කරන ශ්‍රමණ පඬිතයන්ට විවාද නැග්ගයි කියලා විරුද්ධ වුණයි කියලා අනවශ්‍ය පාප කර්ම රාශියක් මේකේ රැස් කර ගන්නවා. ඒක නිසා එවැනි Tamanට ඔප්පු කරලා පෙන්වන්න බැරි වුණාට ඒකට විරුද්ධ වෙන්න එපයි කියලා දරුවචාන්සේ කියනවා. පිළිගන්නත් එපා. එවැනි මතවලට විරුද්ධ නොවි අවිරුද්ධ ප්‍රතිපදාව කරගෙන යන්නේ. මේක හරි අමාරුයි. මේ අපි හිතන්නේ පරලෝකයක් නැහැ කියලා කියන කට්ටියක් නෝ මරන්න ඕනේ. අපි මූල ධර්මවාදීලා බුද්ධ ධර්ම පතුරන්න ඕන කියලා ඒකේ. එහෙම අදහසක් බුදු දනසේ එහෙම මත මේ මූල ධර්මවාදයක් නැහැ. එහෙම කියන කට්ටියක් එදත් ඉන්නවා. බුදුහාමර මේ සූත්‍රය කියන එදත් ඉඳලා තිනවා. අදත් ඉන්නවා. ඒගොල්ලන්ට විරුද්ධ වෙන්න එපා. ඒගොල්ලන්ට අඬා ආවි බෝ අඬා වඩායි බෝන් කියන කිල්ලව කරන්න යන්නත් එපා. විරුද්ධ වෙන්නේ නැතුව සලකා බලනද මේ ලෝකයක් තියේදි පරලෝකයක් තියේදි පරලෝකේ නැහැයි කියන මතයක ඉඳගෙන අපි වැඩ කරොත් අපි මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව දිග්ගටම දුකගෙන දෙන වැඩපිළිවෙලට යනවා මොකද මේ මිච්ඡා දිෂ්ඨියෙන් පටන් ගන්න කියලා. ඉතින් මේ කතාව සම්පූර්ණ අපි මේ තාක්කල් කරගෙන ආපු ටික පේන්න තියෙන මේ කිව්ව නිසා පිළිගත යුතු සද්ධාවෙන් ඇදහිය යුතු නැත්තම් මේ තර්ජනයකින් බය කිරීමකින් කරන්න හදන දෙයක් කියලා. නමුත් අපි භාවනාවේ පැත්තෙන් ගත්තොත් මේ අපි ලබන ආත්මේ දාන මේ කතාව භාවනාවේදී ගත්තොත් එච්චර දුරදි කියන්නේ නැතුව මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂණය කළ හැකි ඒ විඳ නැත්නම් කියන උරගා බැලිය හැකි අකාලිකව දැකගත හැකි ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය නෙවෙයි. ඒකට එහා තියෙන සමත සම්මාදිට්ඨියත් නෙවෙයි විපස්සනා සම්මාදිට්ඨිය තියෙනවා නම් ඒක මේ පදනම් වෙලා තියෙන කම්මස්කතා ඥාන සම්මාදිට්ඨිය ඒකෙන් එන සමත සම්මාදිට්ඨිය පස්සේ විපස්සනා සම්මාදිට්ඨියදී පේනවා අපි යම් දවසක සතිය කියන එක දන්නේ නැතුව ජීවත් වෙච්ච කෙනෙකුට ඔන්න සතිය කියන වචනේ ඇහුණයි කියලා කියමු නැත්නම් සතිපට්ඨාන පිළිවන් ධර්ම දේශනාවක් ඇහෙනවා. ඉතින් යා තාම පිළි අරගෙන නැහැ, දන්නේත් නැහැ සත්‍ය කියන්නේ මොකද්ද කියලා. එයාට හිතෙනා වෙලාවක ඒ කොහොම වෙනවද කියලා කියන්න දන්නේ මේක අත්තදා බලන්න ඕනේ. මම අහලා නැහැ. මම හොඳට ඇහුවා. ඒ නිසා මම මේ සත්‍ය අත්තදා බලන්න ඕනේ කියලා හදනකොට වෙන්නෙම ඒකට කරදර. ඒ කරන්න පුළුවන් පහසුකම් ලැබෙන්නේ නැහැ. මොකද අපේ ඉඳුරන් බයලජ්ජා මොකක්වත් සතියට සහයෝගය දෙන්නේ නැහැ. සතිය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් විදිහට පේන්නේ ජීවිතේ. ලංකාව දැන් අවුරුදු 1000කට වැඩි කාලයක් ඇවිල්ලා තියෙන ඉතිහාසයේ සතිය කියන එක කිසිම අදාළ කරගන්න චේතාක් ලංකාවේ පිළිුණා. කිසිම කෙනෙකුට ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් විදිහට සතිය පේන්නේ නැහැ. පේන්න ඕනක මොකුත් නැහැ. අපි හිතමු කොහොම හරි මෙයාගේ කර්ම ශක්තියක් නිසා හෝ පෙරපිනක් නිසා හෝ සත්පුරුෂයෙක් අසුර කරමින් නිසා හෝ සද්ධර්ම නිසා හෝ හොඳ ප්‍රතිરૂපදේශික ඉපදිච්ච නිසා හෝ ඇහුණයි කියලා මේ සතිය කියන එකට විරුද්ධ වෙන්න එපා. පුළුවන් වෙලාවට කරන්න කියලා එහෙම කරගෙන කරගෙන යනකොට ඒ කෙනාට ක්‍රමවේදයක් තේරිලා නැත්නම් ක්‍රමවේදයක් ඇහිලා යම් වෙලාවක යම් චිත්තක්ෂණයක සතිය පිහිටියයි කියලා හිතමු. මම මේ දිග කතාවක් කෙටියෙන් කියන්නේ. ඒකට යාට තේරුණොත් මම දැන් ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්න බව දන්න. මේ තමයි සත්‍ය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි කියලා එකක් තමයි ඉඳගෙන ඉන්න වෙලාවේදී මම දැන් ඉඳගෙන ඉන්න බව දැනීම සතිය එතකොට ඒක තමයි මයි මුළු මනුස්ස ජීවිතේම කරපු ලොකුම පිංකම කියලා දන්නවනේ ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා අපි වෙතෙන් හිත ගන්න එක එකක් හිත ගන්න එකත් අර කියපු විශාල යෝගයකින් තමයි සිද්ධ වෙන්නේ. මොකද අපේ හිත නැත්තම් තියෙන්නේ අතීතේ. නැත්නම් අනාගතේ. නැත්නම් වෙන කෙනෙක් ගැන හිත හිත වෙන තැනක් ගැන හිත හිත ඉන්නවා. ඊටාත්ම කලාතුරකින් හරියට කියනවා නම් කනකස් බෑවෙක් පිසිදුරින් අහස බලනා වගේ වෙලාවකට අර සත්‍ය පිළිබඳ උගාවක් ප්‍රයත්න කරපු කෙනෙකුට ඒක නඩ තේරෙන්නේ නැහැ කොච්චර ප්‍රයත්න කරයිද කියලා මම දැන් ඉඳගෙන ඉන්නවා ඉඳගෙන බා දානවා. ඒක දැනගත්තට ඕකත් තවත් චිත්තක්ෂණයක් විතරයි කියලා එක පැත්තකට දැම්මොත් අපි අර සතිචිත්තක්ෂණේ සමාදන් වෙන්නෙත් නැහැ. අගේ කරන්නෙත් නැති නිසා ඒක තවත් එක චිත්තක්ෂණයක් බාටපත් වෙනවා. නමුත් මෙයාට දැනුමක් ආවොත් මේක තවත් එක චිත්තක්ෂණයක් නෙවෙයි මුළු සංසාරෙම ඇතිවෙච්ච විප්ලවීය චිත්තක්ෂණයක්. මුළු ලෝකෙම ඇති තිබේ මගේ මුළු සංසාරෙම වැදගත්ම කුසලයේ මේකයි කියලා තේරුනොත් යාට තේරෙනවා මේක දන්නේ නැතිකම මිසක ගන්න බැරි එකක් නෙවෙයි කියලා. සතිය කියන එක ගන්න බැරි එකක් නෙවෙයි. අපි මෙතෙක්කල් දන්නේ අපි හිතුවේ මේ වෙන වෙන මිහිරිගෙන දෙන, සැපගෙන දෙන සුඛේගෙන දෙන දේවල් පිටිපස්සේ ගියා. නමුත් ඒතියෙදි අවශ්‍ය නම් සතියට එන්න පුළුවන්. නමුත් සතිය අගේ කරන්න දන්නේ සතිය සමාදන් වෙන්න දන්නේ ඒක උපරිම කුසලයේ බව දන්නේ. ඒ නිසා ඒක අතන මෙතන දානවා. ඒක රකින්නේ නැහැ. ඉතින් යාට සතිය තිබුණාට සම්පජඤ්ඤේ නැහැ. ඊට පස්සේ අපි හිතමු කවදා හරි බණ අහලා අහලා අහලා අහලා සත්‍යමත් පුරුෂය ඇසුරු කරලා කරලා කරලා සත්පුරුෂය ඇසුරු කරලා කරලා කරලා ට කවදා හරි තේරුනොත් මේ සතිමත් චිත්තක්ෂණයේ අලුතෙන් කර්ම රැස් වෙන්නේ මේක මහ පුදුමාකාර වටින දෙයක්. සතියෙන් තොර කිසිම චිත්තක්ෂණයක අපිට සාහිතිකේ නැහැ. ඒක නිසා අපේ පරම යුතුයකම වෙන්න ඕනේ දවසම සතිය ඉන්නවා කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. චිත්තක්ෂණයක හෝ සතිය ඇති කරගත්තොත් ඒක කරඬුවක තැම්පත් කළ ධාතුන් වහන්සේ රකින්නා වගේ ඒකට වටිනකම දීමෙන් මම සත්පුරුෂෙක් වෙනවා. ඒ ඇතිවෙච්ච සති චිත්තක්ෂණයත් කුණුබාල්දියට දැම්මොත් සතිය වඩන අසත්පුරුෂෙක් වෙනවා. සතිය තියෙන අසත්පුරුෂෙක් වෙනවා. මොකද ඒ දේ තියන්න ඕන තැන හිටින්නේ නැහැ. අපි දන්නවා ධාතුන් වහන්සේ නමක් කුණු බාල්දියට දැම්මට ධාතුන් වහන්සේලා කුණු බාල්දියල වැඩ ඉන්නේ ඒක තියන්න ඕනේ කරඬුවක. ඒක නිසා සතිය ඇති කරලා මේක තමයි වටිනාම දේ. ඒක ගතපල්ල යන්නේ ඇත්ත. නමුත් මේ සතිය වඩන මට යුතුයකමක් තියෙනවා. මේකට නිසි ගෞරවය දෙන්න ඕනේ. ඒ දීමෙන් මම සංස්කෘතික වශයෙන් දියුණු මිනික් බාටපත් වෙනවා. සભ્યත්වයටපත් වෙනවා. ආධ්‍යාත්මික தත්තරපත් වෙනවා. පඬිත தත්තරපත් වෙනවා. සත්පුරුෂයන් ඇසුරට සුදුස්සෙක් වෙනවා. ශාසනය කරන කෙනෙක් වෙනවා. කෙලෙස් අඩු වෙනවා. මටත් ගමනක් යනවා කියලා මේ සතිචිත්තක්ෂණය තනවාඩන්න ගිය කෙනාට තේරෙනවා මේ සතිය ඇති කරගෙන ඇති කරගත්ත සතිය තමයි වටිනාම කුසලතාවය කියලා දන්නවනම් එවැනි මානසිකත්වයක් ඇති කෙනාට ඊගා චිත්තක්ෂණයේ සතිමත් වීමට පහසුවක් මෙතන තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතේ මකර තොරණ තියෙන්නේ. ප්‍රවිෂ්ඨේ තියෙන එතනයි යම් වෙලාවක සතිය වඩලා සතිය අගේ කරන්න දන්නවනම් අර මෙතුවක්කල් සංසාරයක් ගියා එයාට සතිය වටනකම තේරුම් ගන්න. ඒ වගේම සංසාරයක් යනවා ඒක සමාදන් වෙන්න. ඒ තමයි ලොකුම කුසලයේ කියලා දැනගන්න. ඒක වුණාට පස්සේ ඒ සම්මාදිට්ඨිය ආවට පස්සේ මේ ඇතිවෙච්ච චිත්තක්ෂණයේ දෙක තුන හතර පහ කරනවා කියන එක අකාලිකව සිද්ධ වෙනවා. ලබනාත්මට යන්න ඕනේ ඒ ජීවිතේදීම අපිට යම් කිසි කෙනෙක් කියනවා එහෙම සතිය හිටින්නේ මට මට ගන්න බෑ කියලා එයාට අර මූලික අවශ්‍යතා දෙක ඇති වෙලා නැහැ. ඇති වෙලා තියෙනවා එක්ක සතිය ගුණ බාල්දියට දාලා. ඇති වෙච්ච සතිය වටන තැනක තියලා නැහැ. ඉතින් මෙයාට කොච්චර කාලයක් ඇයිද ජීවන රටාව සකස් කරගන්න සිතුම් පැතුම් සකස් කරගන්න වචනේ සකස් කරගන්න ක්‍රියාව සකස් කරගන්න මේ වැදගත්ම දේ තමයි වැදගත් දෙයට වැදගත් තැනක් දෙන්නේ වැදගත් දෙයට නොවැදගත් දීපු ගමන් රජපැටියයි සිල්වත් භික්ෂුවයි සර්පයයි ගින්දරයි එක සෙල්ලම් කරා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ හතර දෙනාත් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ හතර දෙනා හරිම බලවත්. රාජකුමාරයයි සිල්වත් භික්ෂුවයි ගින්දරයි සර්පයයි එක සෙල්ලම් කරන්න එපා. ඒක පුළුවන් තරම් පරිස්සම් කරලා ජීවත් වෙන්න. ආන්නි වගේ තමයි මේ සතියේ උපයවුවට ඒ උපයාගත්ත සතිය අපේ ජීවන අයිතිවාසිකම. මිනිසෙකුට තියෙන මූලික අයිතිවාසිකමක් තමයි මිනිසෙකුට සත්‍යවත් වෙන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ මේ සත්තුන්ට බණ කියන්නේ නැතුව මිනිසුන්ට බණ කියන්නේ. නමුත් මේ සතිමත් වුණාට ඒකට දිවියුතු තැන දෙන්නේ නැතුව පහත් තැනකට දාපු ගමන් දාන කෙනා පහත් තැනකට වැටෙනවා. කවදා හෝ සතියට සතිය අමෝරාවෙන් ඉගෙනගෙන වඩාගෙන ඒකට උපරිම සලකන්න ගිය ගමන් ඒ හා සමාන සලකිල්ලක් සතිය තමන්ට ගන්නවා. ඒ නිසා සති ධර්මයේ ආරක්ෂා කරන එකනා ධර්ම ආරක්ෂාව ලබනවා කියලා තියෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. සති ධර්මයේ ආරක්ෂා කරන්නේ නැත්නම් තත් සතිපට්ඨානෙ දන්නේ නැත්නම් හදලා හදලා ඒ ඒ තැඟල කුණු බාල්දියට තම තම හිටියට මේකේ ගුණයක් ඉන්නේ කවදාරි මේ දෙක පෙළ ගැහුණයි කියලා හිතන සතිය අඳුරනවා ඊට පස්සේ සතිය තමයි ලොකුම කුසලයේ කියලා තේරුම් ගත්තට පස්සේ අකාලික ලැබෙන ප්‍රතිඵලය තමයි ඊගාචිත්තක්ෂණේ සතිමත් වෙනවා කියන එකට අපිට කිසිම බාධාවක් නැහැ කිසිම බාධාවක් නැහැ අපි මෙතෙක් කල නම් අපිට හිතෙනවා සතිමත් වෙන්න බැරි වුණේ පැවිදි වෙන්න බැරි වෙච්ච නිසා සතිමත් වෙන්න බැරි වුණේ උපසම්පදාව නැති වෙච්ච නිසා සතිමත් වෙන්න බැරි වුණේ ත්‍රිපිටකය දන්නේ නැති නිසා සත්‍යමත් වෙන්න බැරිුනේ විනය ධර්ම වෙච්ච නැති නිසා. සත්‍යමත් වෙන්න බැරි උනේ මේ මට අරක නැති නිසා මේක නැතිසා කියලා අපි අර නොකිරෙන වේදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලුවාට එක චිත්තක්ෂණයක අපේ ජීවිතේ සත්‍යමත් වෙලා ඒක තමයි මගේ ජීවිතේ කරගත්ත ලොකුම කුසලය. එච්චරයි මම රැකිය යුත්තේ කියලා දන්නවනේ ඊගා චිත්තක්ෂණයේ සත්‍යමත් වෙන එක අකාලිකව සිදු වෙනවා. ඒක මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නෙවෙයි මම මේ. ඒකෙන් උපමාවක් අරන් පෙන්නන්නේ විපස්සනා සම්මාදිට්ඨියට. ඉතින් ඒක නිසා බයිසිකල් එකට නැගලා පුරුදු වෙන්න හදන මිනිස්සයා රෝඩ් දෙකේ බයිසිකල් එකට හරි අමාරුයි මේකේ සමතුලිතතාවය ගන්න. තව කෙනෙක් සීට් එකකින් අල්ලගෙන ඉන්න ඕනේ නැත්නම් කකුල් දෙක බිම තියන්න ඕනේ. විවිධාකාරවලට මෙයා යන්තම් බයිසිකලක දණිපණි ගාගෙන අත් දෙකින්ම හැන්ඩල් එක අල්ලගෙන බොහොම අමාරුවෙන් අපි හිතමු කොහොමරි මේ කරන්න ඕන කියලා පල්ලමකදී බයිසිකලෙට යන්න ඇරියා. යන්තම් කකුල් දෙක උස්සලා තියාගත්තට පස්සේ මේ සමතුලිතතාවයේ ගත්තට පස්සේ බයිසිකලෙකේ වේගයක් ආවට පස්සේ වැටෙන්න ගියොත් බයිසිකලේ බයිසිකලෙම නැගිටිනවා. ඒ බයිසිකලේ සම්බර භාවය කියලා එකක් තියෙනවා. ඒ සම්බර භාවය දන්නේ නැත්නම් යාට තියෙන හැමදාම බයිසිකලෙක පදින්න කවුරු උදව් කරන්න ඉන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඇඳක් හයි කරගන්න ඕනේ කියලා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා බුරුමේ තාම තියෙනවා පේන්න මේ පොඩි ළමයි වතුර කඩ අරගෙන යනවා. වතුර කඩ ගත්තාම ඒ එක ළමයෙකුට වැඩිය ටිකක් උසයි වතුර කල් දෙරම විතරයි. ඒ තරම් වතුර බොන. ඒකේ දෙකක් ගන්නවා. අරන කද්දන්නට තමබර කරලා ওই කද්දන්නට බර දීලා ගස්සගෙන ගස්සගෙන යන්න පටන් ගත්තාම කද ඉබේ යනවා. අමුතු ගැම්මකට එනවා. ඒක අද විම තියනකම් පොඩි ගැම්මයි දෙන්න ඕනේ. ඒ අත් දෙකට ගත්තත් ඒ දෙක උස්සගෙන යන්න බෑ. මොකක්ද දණ්ඩට සම්බර කරලා ගත්තාට පස්සේ යන්නේ නිකන් මොහොත රැල්ලක් යනවා. අන්නේ සමබර භාවයේ නැති එක්කනට කොහොමද මේ පොඩි ළමේ බල්දි දෙකක් උස්සගෙන යන්නේ එකක්වත් උස්සගෙන යන්න බැරි එකක්. ඒ වගේ සතිය කියන එක කම්මසගත ඥාන සම්මාදිට්ඨිය උපමාවට මම මේ කියන්නේ බැරි කෙනෙක් නෙමෙයි මෙතන තියෙන්නේ. උපේපු නැති එකක් නෙමෙයි තියෙන්නේ. අපි මේ ලෝකේ කාම වස්තු වලට සතියට වැඩි තැනක් තියලා තියෙනවා. මෙච්චර අමාරුයි බුදු කෙනෙක් දේශනා කළ අවුරුදු 2600ක් ගිහිල්ලා තාමත් කනේ පීරිගක තිබ්බට අපි මේ සතිචිත්තක්ෂණය අව탁සීරු කිරීම නිසා නුසුදුසු තැනක තැම්පත් කිරීම නිසා අපිට හොද හොදමඩි දාන්නේ හැමදාම සතිය උපයන්න වෙනවා. උපයාගත්ත සතිය ගැම්ම ගෙනිය ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට තේරෙනවා දන්නේ නැත්තම් ඒක නැවත නැවත උපයෝපය යන්න ගියාම මේ සතිය වඩන සතිය ලබනාත්මන තමයි ප්‍රොජෙන වෙන්නේ. නමුත් මේ වඩාගත් සතිය ගැම්ම දන්නවනම් සතිපට්ඨානේ දන්නවනම් අල්ලගෙන නැටි දන්නවනම් සර්වඥාන් දේශනා කරනවා මේ අවුරුදු 6ක් 5ක් 6ක් 5ක් වගේ කාලයක් ඇතුළත මේකේ ගැම්ම තේරුම් ගන්න පුළුවන් කියලා. ඒකයි මම අද දවල් කිව්වේ අර හිරගෙදර මරණ දඬුවම නියම වෙච්ච මිනිස්සයත් කියනවා අපි හිතුවේ ස්වාමීන් වහන්සේ මේ භාවනාව කියන එක සතිය කියන එක සතිපට්ඨාන කියන එක මේ ආත්මය අපිට කවදාකවත් කරගන්න බැරි වෙයි කියලා. මොකද අපිට පෙන්ලා දීලා තිබුණ එක අහසේ තියෙන එකක් වගේ. දැන් මේ උභාන්තය කියන විදිහට මේ පයින් ඇවිදිනකොට පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ වම මේ දකුණ කියලා දැනගන්නකොට මේකයි සතිය කියලා දන්නවනම් ඒ සතිය සමාදන් වීමේ කුසලතාවය Taman ළඟ තියෙනවා නම් හිරගෙදරතුලදී මරණ දඬුවම නියමලා තියෙද්දි සතිය වඩන්න පුළුවන්. එතකොට එන සතුට හිතේ නිදහසලා ගෙදර ඉන්නාගේ සතුට වැඩි හුඟක් ගැඹුරු සතියක්. ඒක යෝගයක්. ඒ කෙනාගේ ජීවිතේ පරිවර්තනය වෙන යෝගයක්. ඒ මොකද? යාට තේරෙනවා අනික් හැම වෙලාවෙම මං දැවි දැවි ඉන්නේ. තව මෙච්චර මාස ගානකින් මං මැරෙනවා. මාව මරනවා. උනේ සතිමත් මොහොතේකින් නිදහස්. අර සීන ආතතිය නිදහස්. ඒක නැතිකරන්න එතෙන් බුදුහාමුදුර වැඩියක් නැහැ. ධර්මෙම වඩින්න ඕනේ. ධර්මෙම වඩින්න ඕනේ වැඩපු ගමන් තේනවා ඒ ඉන්න චිත්තක්ෂණ කීපෙදී මැරුවත් ප්‍රශ්නයක් නැහැ. මගේ හිත නිදහස් වෙන්න පුළුවන් කියලා. ඉතින් අන්නේ වගේ අර කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨියේදී තියෙන හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල දෙනවා කියන එක අපි කියන්නේ මේ ජීවිතේ මැල ලබනාත්ම දිව්‍ය ලෝක යනවා බ්‍රහ්ම ලෝක යනවා කිය. නමුත් මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඉක්මොල සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨියට ගියාම පේනවා සතිමත්ව වැඩ කරන කෙනාට තමන්ගේ ප්‍රතිඵල අකාලිකයි කියන. තමන්ගේ ඒ ගොනුව, ඒ වේගය, ඒ ප්‍රවේගය, ඒ ත්වරණය, ඒ ජවයාවට පස්සේ ඒකට කියන්නේ ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පන්තනා කියලා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉඳුරන් මේ අතේ ඇඟිලි පහ වගේ පස් දිශාකට යොමු වෙලා තියෙනවා. සතිය වඩනකොට වඩනකොට ඒ වගේ මේ ඇහැකන දිවනාසය කයමන කින ඉන්ද්‍රයන්ගේ ඉන්ද්‍රිය দমনේ වගේම මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රයන්ගෙමුත් দমনයක් වෙන ඔක්කොම එක තැනට යොමු වෙනවා. යම් වෙලාවක මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඔක්කොම එකතැනට යොමු වෙච්චාම හරියට කාචයක් සූර්යාලෝකයට අහුවෙලා අල්ලලා පිටිපස්සෙන් කොලයක් එහාට මෙහාට කරොත් එක තැනකදී කොලේ පිච්චෙනවා හරියට ඒ ආලෝකය ඇවිල්ලා එක තැනකට නාභිගත වෙන තැනදී ජොලනංකේ පයින්නවා එතෙන්දී පිච්චෙනවා උඩට ගියාට පිච්චෙන්නේ නැහැ පස්සට ගියාට පිච්චෙන්නේ නැහැ හරි තැනක් තියෙනවා සූර්යාට කාචයාලලා ඒක දිගේ කොලයක් යහන මෑට කරනකොට පුළුන් කැල්ලක් යහන මෑට එක තැනකදී පිච්ච. ඒ ඒ යෝගේ අර කොම කිරණ ඇවිල්ලා නාභිගත වෙනවයි කියලා අපි කියනවා. මුද්‍රජනස ඒකාග්‍ර වෙනවයි කියලා කියනවා. ඒකෝදි භාවයටපත් වෙනවයි කියනවා. මම නන්නත්තර වෙලා තියෙනකොට කොලයක් පුච්චන්න බෑ ඒකාග්‍ර වෙච්ච ගමන් ඒකේ එක එක කිරණක පුද්ගලික දක්ෂකමක් නෙවෙයි සමவாய සංප්‍රයුක්ත ශක්තිය ආපු ගමන් පිච්චෙනවා. ඒ වගේ අපි ළඟ තියෙන ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එකතු වුණොත් අර කෙලෙස් පුච්චන්න පුළුවන්. ඒ මේ පස් දෙනා එකතු වෙච්චාම එන ඒ සංප්‍රයුක්ත ශක්තිය ඉක්මවන්න පුළුවන් කිසිම කෙලෙසක් නැහැ. මේව නන්නත්තර නම් කෙලෙස් ජය ගන්නවා. කෙලෙස් ජය රිති අපි ඉසాత බඳගෙන නටනවා අම්මා මලා තාත්තා මලා අර දේ මට මේ වුණා මේ දේ මට වැරුණායි කියලා පුදුමාකාර මේ කණපින්දම් ගහ ගහ අරයට මෙයාට යදිනවා බුදුහාමුදුරන්ටත් යදිනවා. කතරගම දෙයියන්ටත් යදිනවා. മന്ത്രിතුමා ගාවට ගිලත් යදිනවා. බැංකුවේ මැනේජර් ගාවට ගිලත් යදිනවා. අනේ අනේ මට මේක කරලා දෙන්න ඕක කියලා. මේ Taman ළඟ මේ ඔක්කොම තියෙනවා. Taman ਸਰබලධාරී වලටත් වැඩි ශක්තියක් මේකේ තියෙනවා. කවුරක්වත් හිතන්නේ. ඒ මොකද අර දේවල් එකලස් කරගන්න දන්නේ. ඒ එකලසත් තටමලම ගන්නත් බෑ. ලක්ෂ වාරයක් කරලා කරලා කරලා මේ වගේ ධර්ම නියාමයක් තියෙනවා. භාවනා කරලා හිත හදාගත්ත ශ්‍රමණ පඬිතුයෝ ඒ කියනවා. ඉතින් ඒ න උඹට තියෙන මට තියෙන්න ඕන කියලා අපි වාද කරාට ඒ ඇත්තෝ එක ලැබලා තියෙන්නේ පය හැප්පිලා හම්බෙච්ච එකක් වගේ නෙවෙයි ලක්ෂ කෝටි වාරයක් සිද්ධි කරලා. ඉතින් ඒ ඇත්තෝ කියනවා උඹට චිත්තක්ෂණයට කරගන්න පුළුවන්. ඔය ලක්ෂ කෝටි වාරයක් සිද්ධි කරපන්. සිද්ධි කරන්න හිත යෙදෙන්නේ නැහැ. එහෙම පරලෝකයක් නැහැ. එහෙම දුන් දේ හොඳක් නැහැ කියලා මතියක ඉන්න කෙනාට කවදාකවත් එකම දේ දෙසින්තරයක් කිරීමේ හික්මීම නැහැ. නන්නත්තර දේවල් කිරීමේ පිස්සු වෙනච වඳුරෙක් වගේ අත්ෙන් අත්තට පයින්න හැකියාව තියෙනවා. උඩරට නැටුම් වල තෑගෙත් tirai. පාතරට නැටුම් වල ඉපොත් නටයි. වට්ටක නැටුම් නටයි. කස්තුස් නැටුම් නටයි. නිකන් හිටපන් කිව්වොත් බෑ. කද්දාවත් බෑ. ඕනේ නැටුමක් නටයි. පොඩ්ඩක් නිකන් හිටපන් කියන්න බෑ. කටේ තියෙන හරි වන්දන රෙද්ද පල්ලෙක් බහි. ඔක්කොම නැට්ටුවන්ගේ ඔච්චරයි කියන්න තියෙන්නේ. ඒ නිසා එක තැනකට ඒ කාර්මවලට දාලා පොඩ්ඩක්ලා ඉන්න බලන්න. අනේ එදාට තේරෙනවා අපි ඔය කියන විදිහේ අපි ළඟ තියෙන සම්මාදීඨ්‍ය අර වගේ කිරණයක රාශි වෙලා එක තැනට යොමු කිරීමේ ප්‍රයත්නයක් අපි කුසලතාවයක් විදිහට සලකනවා කියලා. අපි ඒ වෙනුවටත් කල්පනා කරන්නේ ඒ චිත්තක්ෂණෙත් චකෝ gedara හිටන කුඹර කරා ගන්න තිබ්බා. මෙතෙන් ඩවිල් අපරාධේ කකුල් දෙක රිදිරිදි අපරාධේ කොන්දේ අමාරව දාන අපරාධේ මෙතෙන්ලා කාලේ නාති කරනවා කියලා තමයි හිතන්නේ. එහෙම නැත්තම් හිතනවා මේ ස්වාමීන් වහන්සේ වඩින් නැත්තම් හොඳයි අප්පා මල කරදරේ. ආපුවාම මේ ඔක්කොම අවුස්සනවා අපිට gedara ගිහිල්ලත් කන්න නැහැ. වෙන්න වෙන්න කාලා බුදියා ගන්න එකටත් බැනුනේ නෑනේ. ආනි ඒ තරමට මෙයා ඒ මොකද හේතුව? මේක නන්නත්තර වෙච්චාම බුදුහාමුදුර කියන්නේ බුදුන්සේ දේශනා කරන්නේ දිසෝ දිසඤ්ඤන්තං ගෛරා වේරී වාපන වේරිනම් මිච්ඡාබන් හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ මේ ඇවිසිච්ච හිත හොරෙක් හොරෙකුට දඬුවම් කරන්න ආසේ තමයි දඬුවම් කරනවා වර්ධකාරයේ මේ තරහකාරයේ තරහකාරයට දඬුවම් කරන මිච්ඡාපණීතයි කියන්නේ මේ නන්නත්තර වෙච්ච විසිරිච්ච හිත මිච්ඡාපනේ හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ. ඒක ගොනු කරන්න දඟලනවා වෙනුවට මේක අවුස්සන්න දඟලනවා නම් අනුන්ගේ එකක් අවුස්සනවා නම් ඇවිස්සිල්ල වෙනුවට තැම්පත් කරන දඟලන එක තමයි මේ අත්ත කුසලයේ කියලා දන්නේ නැතුව මේ නට නටන්න ගියාම අපිට කවුරුත් උහුණියම් කරන්න ඕනේ අපිට ඉන්දියාවෙන් ගහන්න ඕන කමක් නැහැ. අපිට චීනෙන් ගහන්න ඕන කමක් නැහැ. අපිට බටහිර ලෝකෙන් ගහන්න ඕන කමක් නැහැ. අපි මේ හොඳට කැපෙන ස්ටේන්ලස් ස්ටිල් පීයක් කරගෙන එන ගන්නවා වගේ එකක් තමයි කරන්නේ. ඒ නිසා ඒ දේ කරන වෙනුවට අපි මේ নানা ආකාර දේවල් වලට යන පිරිසක් තමයි සාලිය බ්‍රාහ්මණය කියලා කියන්නේ. උන්වන්සේ ළඟට ගිහිල්ලා කියනවා මෙහෙම දෙයක් හිතෙනවා නන්නත්තර කට්ටිය වශයෙන් නන්නත්තර වෙලා ඇවිදින්නේ කොහොඳයි කියලා හිතෙනවා. එimhe හිතනට සමහරක් ඉන්නවා සමහර බ්‍රාහ්මණ මේ ලෝකේ දැකලා කතා කරනවා. ඒත් කියනවා පොඩ්ඩක් නතර වෙලා හිත එක තැනකට ගන්න. හිත එක තැනකවත් දායකවත් ගන්න බෑ. එහෙම නැත්නම් කියනවා නම් අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කියලා සරුවචන සඳහන් කරනවා. හිත විපිලිසරණ වේ පවතිනට නම් කුසල සීලයකට සමාදන් වෙලා ඉන්න ඕන. කුසල සීලයෙන් තොරව ඔය කියන ඒකාග්‍රතාවය ලැබුණත් ඒක අපේ බුද්ධියට සින්න වෙන්නේ. ඒක නිසා සීලය සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය මේ සීල විසුද්ධිය කළ හැක්කක් කළ යුත්තක් ඒක ස්වච්ඡන්දින් කරන්න ඕන දෙයක් ඒ දේ කරන ඉන්ද්‍රිය দমনය ඕනේ ඉන්ද්‍රිය দমনය එන්න නම් මේ බයලජ්‍ය දෙක තියෙන්න ඕනේ අද අපි ඉන්නේ ලංකාව වගේ රටවල ඒ වගේ પરම්පරා ගාන බයලජ්‍ය නැති પરම්පරා ගිහිල්ලා බයලජ්‍ය නැති නැතිකම අද ජයග්‍රහණයක් වෙලා ටෙලිවිෂන් එකක් දිහා පොඩ්ඩක් බලන්න ටෙලි නාටකමක් දිහා බලන්න මේ ප්‍රසිද්ධියේ පෙන්නන ජවනිකා දිහා පොඩ්ඩක් බලන්න එකකවත් නැහැ බයලජ්ජාව පෙන්න. ඔය විලි ලජ්ජා නැතුව පාරට ඇවිල්ලා ඉන්නේ දැන්. ඉස්සරව වුණා කැලෑ පත්තරවල. දැන් ප්‍රසිද්ධ පත්තරවල වෙන්නේ. ඒ නිසා පත්තර අච්චු ගහනේ ඔන්නේ බලන ඔයගොල්ලෝ වගේ කියන්නේ. මේ පාරේ යන්න ගියොත් මේ පොඩි උන් ගැන බලන්න ඕනේ. මුන් හිතන්නේ මේක තමයි සාමාන්‍ය අපේ අම්මලත් කිරුවේ මේ ටික අත්තලත් කිරුවේ මේ ටික අපිත් කරපුවා මොකද්ද කියලා අර ගුරුනාථලා හිටගෙන කරනකොට ගෝලිය දූදුව කරනවනේ. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය නම් අද ඉන්න නාකියෝ නාකිච්චෝ වගේ බලා ගන්න ඕනේ. අද ඉන්න දෙමාපියෝ වගේ බලා ගන්න ඕනේ. ඒකල දරුවන්ට කියන්න ඕන ඔහොම ಜಾති දෙකක් ඉන්නවා. අත්ති තින්නම් අත්ති ඊට්ටම් අත්ති උතන් කියන ಜಾතිකුත් ඉන්නවා. නත්ති තින්නම් නත්ති උතන් නත්ති උතන් කියන ಜಾතිකුත් ඉන්නවා. ඒක මොකද්ද ඔබලා ගන්නෙ කියලා. ඒ දෙක පෙන්නුවොත් මේ මේ පොඩි කට්ටිය තේරුම් ගන්න ඔක්කොටම බැරි. මොකද ලොක් කට්ටිය නාස්තිලා ඉවරයි දැන්. හොදන්න බැරි තරමට කක්ක ගෑවිලා තියෙන්නේ. පොඩි කට්ටිය දිහා කතා කරනකොට පේනවා මොන්ට පෙන්ලා දුව මේ දෙකක් තියෙන දරුවනේ තෝරාගනිලා හරියක. ඒ නිසා ඒකාන්ත වශයෙන් මෙච්චරයි කියලා හිතන්න එපා. බුදු කෙනෙක් ඉන්නවා අපට. ලෝකේ මේ ಜಾති දෙකම කියන බයිලා කියන කට්ටිය ඉන්නවා. මේ විරුද්ධ වෙන්න එපා. මේක කරලා බලන්න. කරලා බලලා හරි දේ තෝරාගත්තොත් ඕගොල්ලෝ බේරෙනවා. නැත්තම් කියන කෙනා නෙවෙයි විඳවන්න වෙන්නේ ඕගොල්ලන්ට. ඒ නිසා මේ ඉන්ද්‍රිය দমনයක්, බයලජ්ජාවක්, සීලයක්, චිත්තවිසුද්ධියක් මේ මෛත්‍රී බුද්ධ ශාසනයට දාන්න යන්න එපා. දාන්න ගියම ඔක්කොමලා බොහොම හොඳට නාලා කාලා බීලා මෛත්‍රී බුද්ධ ශාසනයට බැරි පැත්තට දාලා මේ ජීවිතේ පටන් අර ගන්නවා කාපල බීපල ජොලි කරපල කියන්නේ. ඒ ඇත්තටම දැන් පටන් අරන් තියෙන එක මේ අපිට වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට විරුද්ධ වෙන්නත් එපා. නමුත් මේ ධර්මයේ වැඩ කරන්න ගත්තොත් ඔය කවුරු මොන જાතියෙන් මේක අවුල් කරන්න හැදුවත් පාරේ යන මිනිහ වරද්දන්න බෑ. අත්තිගේ උපඤ්ඤාතෝ මග්ගෝ කියලා සරුවචන්සේ දේශනා කරලා තිනවා. මොග්ගල්ලාන සාරිපුත්ත දෙනමට සත්‍ය හොයන මිනිහට පාර තියනවා කියලා. හොයන්නේ සත්‍ය නෙවෙයි නම් ඒගොල්ලෝ තින්නන්නත් අරනවා. ඒක ගැන අහන්න දෙයක් නැහැ සංජයට උනේ ඒක තමයි. සංජය පරිබ්‍රාජකට කෝලිය උපදේශ දෙන්න ගිහිල්ලා කිව්වලු අපි සත්‍ය හොයන්නේ අපිට ලැබුණා. අපිට අස්සජි හම්දුර හම්බුණා ඔබත්ම සත්‍ය වෙන කෙනෙක් අපිට උගන්වන්න වෙන යම්. එතකොට මේ සංජය අහනවලු දැන් ඔය ඔය අසජහාම්දුරෝ කියන බුදුහාම්රෝ කියන පඬිත වේදිනිය තේරුම් ගන්න පඬිතත්වද ලෝකෙ වැඩි. එහෙනම් තමයි තේරුම් ගන්න නැති මැට්ටොද වැඩි කියලා. ඉතින් අර දෙන කියන අනිවාර්යයෙන්ම පඬිත වේදේ තේරුම් ගන්න පඬිත වේදිනේ කට්ටිය අඩුයි කියලා. ආයි අඩු කට්ටිය බුදුහාමරණ ගියාවයි. ඊටු ටික මයිලකට නෙන්නේ ඉතින් දැන්. එيشා මං යන්නේ බුදුහාමර ගාට. ඡන්දෙ ඉල්ලන කට්ටිය කියන වචනේ. වැඩි ඡන්දෙ කියනකොට හිතා ගන්න කොහටද වැඩි ඡන්දෙ යන්නේ කියලා. ඉතින් ඒක කියලා කියනකොට බුදුරජාණන්සේ කියනවා එහෙව් කියන ගුරුවරයාගේ ගෝලියෝ දෙන්න සත්‍ය දකින්නට සත්‍ය දැනගත්තා. සත්‍ය හොයාගෙන ආවා. එතෙන්ට අවශ්‍ය සත්‍යය. අත්තිකේහි උපහාතෝ මග්ගෝ. මේ හොයන්නේ මේක කියලා දන්නවනම් පාර තියෙනවා. ඒ නිසා අම්මල තාත්තල වැරදුනා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. දන්නේම නැහැ. ඇත්තටම අම්මල තාත්තල දන්නේ නැහැ. නමුත් තම අපි දන්නවා අපිට ඕනේ මේ ආසහනෙ නැති කරන්නයි බයලජ්ජාව ඇති කරගන්නයි සත්‍ය කියන්නේ මොකද්ද කියලා දැනගන්නයි කියලා අපිට গুপ্ত දේවල් පිටිපස්සේ යන්න ඕන කමක් නැහැ ගතානුගතික වෙන්න ඕන කමක් නැහැ බුදුහාමුදුරුවෝ අපට දීලා තියෙන්නේ උරගා බලන්න පුළුවන් දෙයක් අන්න ඒ නිසා උත්සාහ කරන්න පුළුවන් තරම් පොඩියෝන් ඉදිරි පිට පෙන්වන්න මේක මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා මේක නරකයි මේක හොඳයි අපිට තේරෙන හැටියට උඹලා මේ දෙකම බලලා මේ එකක්වත් ප්‍රතිඵල නොදී යන්නේ දෙකටම විරුද්ධ වෙන්න එපා මෙන්න මේ විදිහට උරගා බැලීමක් කරන්න අතීතෙත් නැතු අනාගතෙත් නැතු පුළුවන් වර්තමානයේ හිත තියන එක මහ විප්ලවීය අභියෝගයක් පොඩියෙකුට අතර මෙතර දුනවා වෙනකොට මෙතන හිත තියන්න අරයා මෙයා ගැන හිතනවනේ Taman ගැන හිතන්න මේ අභ්‍යාසය කරලා බලන්න කරලා නොබෝ වෙලාවකින් බලන්න Tamanට අර තියෙන අසහනකාරී ගතිය එක නැති වෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ඒක ඒක තමයි ලෝකේ කුසලතාවය කියලා බුදුහාමර අපිට කියලා දෙන්න ඕගොල්ලෝ කැමති නම් කරන්න. ඒකට බෑන් මේ කුසලතාවය වඩන්නේ කොහොමද කියලා. නොබෝ වෙලාවකින් පොඩි උන් අපිට කියලා දෙනවා. මේ සතිපාසලේ අපි උගන්වන්නේ භාවනා කියන වචනේ. අපි කියන්නේ නිකන් සතිමත් වෙන්නයි කියන්නේ. අපි කියන්නේ නෑ පරියංග භාවනාව ගන්න. අපි කියලා ඉඳගෙන සතිමත් වෙන්නේ. ඉතින් ඒ ටීචර් කෙනෙක් කියන බොහොම හොඳ හොඳ හැඟීමක් ඇද්ද ටීචර් කෙනෙක්. විවිධ ආගම් වල කට්ටිය ඉන්නවලු කඩු මේ වාඩි වෙලා තමයි ඉන්නේ ඉරියව්වට බලලා පේන මොන හරි කමන්නේ. බලන්න හුස්ම පේනවනම් බලන්න. ඒකට ළමයික ටීචර් ඔය කියන්නේ ආනපානිනේ. ටීචර් උගන් ළමයා උගන්වන ටීචර්. ඔය කියන්නේ ටීචර් ආනපාන සති භාවනා කියලා. ටීචර් පුළුවන් තරම් බෞද්ධ වචන දාන්න නැතුව කියන වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන්න හුස්ම පේනවනම් හුස්ම බලන්න කියලා. අවුරුදු 12 විතර 12කුත් නැහැ කියලා ළමයා. ටීචර් ඔය කියන්නේ ආනපානනි. ඇවිදිනකොට සතිය පිහිටන්න කිව්වට පස්සේ ඔය සක්මන් භාවනාවනේ. ඒ උන් පොඩි උන් බ්‍රහ්ම ලෝකේ ඉඳලා ගෙනල්ලා තියෙන්නේ මේක. උන් දන්නා. මේ නාගයන්ට තමයි කියන්න ඕනේ වමද තියන්න ඕනේ ඉතල දකුණද තියන්න ඕනේ ඔක්කොම ප්‍රශ්න. ඇවිදින්නවත් බෑ. භාවනා කරන්න ගියොම ඇවිදින්න බැරි වෙනවා. ආනපාන ගියම හුස්ම ගන්න බැරුව යනවා. ඒ නාකියෝ නාකියුච්චත් ඒක. පොඩි උකට පොඩ්ඩක් කියලා බලන්න ඉඳගෙන ඉන්නකොට බබ මොනවද පේන්නේ? ආ පේන එක බලන්න කිව්වම කියලා දෙනවා. මොන්සත් නොබෝ කලකින් අපිට පොඩි උන්ට වඳින්න වෙනවා. කියලා දුන්නා මේ අපන්නකෝ කියලා දෙන්නවා. මේකම කරපන් කියන්නේ නැහැ. එතකොට ඒ දරුවෝ නිකන් දනුකන්දි ගැහුවා වගේ වෙනවා. කුරුසෙට තියලා එන ගැහුවා වගේ වෙනවා. පොඩ්ඩක් වාඩි වෙලා මොනවද පේන්නේ කියන්නේ? දැනෙන්නේ මොනවද කියන්නේ? බුදුහාමුදුරුවෝ පහළ වුණා. ඒකයි මම කියන්නේ මේ දරුවන්ගේ අම්මලා තාත්තලා සෞත්ව ඇති. ඒ දරුවා හදතයි. අත්තමල මුත්තමල සෞත්ව ඇති. හදතයි. මේ දරුවන්ගේ අම්මලා තාත්තලා මුස්ලිම් වෙන්න පුළුවන්. හදන්න පුළුවන්. අපි කියන්නේ මුස්ලිම් ආගමයින් කරන්න කියන එක නෙවෙයි. ඇත්ත ඇත්ත වශයෙන් දකින්න කර බලන්න පුළුවන්. අත්තිගේ උපඤ්ඤාතෝ මග්ගෝ. හොයන්නේ දේ මේක නම් එයා මාර්ග ක්‍රම සාවිදි හොයලා අපටත් කියලා දෙනවා. ඒ නිසා මේ ਸਰවඥාන්සේ දේශනා කරපු එක මේ හොඳ අයට හොඳ වෙන්න කියප එකක් නෙවෙයි. නරක අයටත් හොඳ මතු කරලා දෙන්න පුළුවන්. ඒක නිසා අර පොඩ්ඩකට අපි මේ දන්න මේමයි සත්‍ය මේක සත්‍ය නෙමෙයි කියන එක පොඩ්ඩක් බිම තියන්න වෙනවා. එතන අමාරුම දේ. සත්‍ය කියන්නේ ඒකට. සත්‍ය කියන්නේ මොකක්වත් නැහැ. මොනවත් කරන්න නැතුව කරන දේවල් නතර කරලා කය තැම්පත් කරලා වෙන දේ මොනවද කියලා බලන්න. අරක නැතුණා මේක නැතුණා ප්‍රශ්න නැහැ. වෙන්නේ මොකද්ද කියලා බලන්න නම් අපි අපන්නකෝ යන්න මේක හරි මේක වැරදි මේමයි විය යුත්තේ මේක නොවිය යුත්තේ කියන අන්නර මතවාදේ නැත්තම් මේ තීරණ කිරීමේ ශක්තිය නැතුව ඉදිරියට යන්න පටන් ගන්නකොට මනුස්ස හිතේ ස්වභාවය ඒක. මේ අපන්නක ප්‍රතිපදා. යම් මතයක් කියන මෙයමයි සත්‍ය අනිතක බොරුයි කියලා දිත්‍තිගත වෙනවා. එතකොට මේ දිත්‍ය අනුව සංකල්ප වෙනස් වෙනවා. වචන වෙනස් වෙනවා. වචන වික්ෂිප්ත වෙනවා. විකෘත වෙනවා. ක්‍රියා විකෘති වෙනවා. ජීවන රටා විකෘත වෙනවා. ඊට පස්සේ සංඥා වලට යනවා වැඩි පැත්තට. ඒ නිසා පුළුවන් තරම් පොඩි දරුවෝ වේවා, වයසකය වේවා, බෞද්ධ වේවා, බෞද්ධ වේවා, පැවිදි වේවා, නැති වේවා. අඩු ගානේ දවසට විනාඩි 5ක් විතර මේ අපන්නක ප්‍රතිපදාව උත්සාහ කරන්න. වාඩි වෙලා දැන් සක්මන් කරන ගමන් මොන්නම දෙයක්වත් හොයන්න යන්න එපා. වෙන්නේ මොනවද කියලා බලන්න. අපි හිතාගමු ඒ නිසා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය අපන්නක ප්‍රතිපදාව මේ විස්තර කිරීම හරහා භාවනාදී අපි කරන්න හදන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. මේකට ඉංග්‍රීසියෙන් කියනවා choiceless awareness කියලා. කිසිම දෙයක් මූලික තේරීමකට නැතුව එන දේ පිළිබඳ අවදියෙන් ගත කරන්න කියලා. ඉතින් choiceless awareness නැත්තම් මේ මතුවෙන මතුවෙන දෙයට තීන්දුවක් කරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව එන දෙයට එන්න අරිනවනම් තිරියන් වෙනවයි කියලා මං කියන්නේ. ජීවිතේ තියෙන ඒ කුරුවල් බහපු කුරුවල් වෙච්ච ඇටුවම් බහපු අදහස් අයින් වෙලා අලුත් නාමුතාවයකට එන්න පටන් අර ගන්නවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ ඔළුවට මත රිංගවලා අපි නිකන් බුද්ධඝාංකාරය කරන්න මේ හදන්නේ. මොනවාද අපි අපන්නක ප්‍රතිපදාවටපත් කරලා කියනවා මොනම දෙයක්වත් දැඩිසිය ග්‍රහණය කරන්න එපා. එහෙම කියන කට්ටිකුත් ලෝකේ ඉන්නවා, මෙහෙම කිට කට්ටිකුත් ලෝකේ ඉන්නවා. ඒ දෙගොල්ලට අහුවෙන්නේ නැතුව තමන්ගේ ප්‍රත්‍යක්ෂණය, තමන් උරගා බලන දේ ඉදිරියට කරගෙන යන්න යන ගමනක් යන්න ගත්තොත් අවුරුදු 2500ක් 600ක් ගියයි කියලා මේක පිලුණු වෙලා නැහැ. ඒ නිසා එවැනි කරන එවැනි කිරීමට කැමති එවැනි ආර්ථයක් ඇති අයට මාර්ගයේ පෑදීම් පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අපි මෙතනින් නැත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා